ස්ථූල ධම්ම සමාදාන සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍රකෝ භගවා බික්ඛෝ ආමන්තේසේ බික්ඛවෝති බදන්තේ තිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවා එහෙ තදවෝච චත්තාරිමානි භික්ඛවේ ධම්ම සමාදානානි කතමානි චත්තාරේ අත්ථි භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛං විපාකං අත්ථි භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් ච දුක්ඛ විපාකං අත්ථි භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං අත්ථි භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින් ච සුඛ විපාකං කතමං ච භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං සම්ති බික්ඛවේ ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ නත්තේ කාමේසු දෝසෝතේ තේ කාමේසු පාතව්‍යතං ආපජ්ජන්තේ තේකෝ මෝලිබද්ධාහේ පරිබ්බාජිකාහේ පරිචාරෙන්තේ තේ ඒවමහංසෝ කිංසෝ නාමතේ බන්තෝ සමන බ්‍රාහ්මනා කාමේසු අනාගත භයං සම්පස්සමානා කාමානං පහානමාහංසෝ කාමානං පරිඤ්ඤං පඤ්ඤා සෙන්තේ සුකෝ නිමිස්සා පරිබ්බාජිකාය තරුණාය මුදුකාය ලෝමසාය බාහාය සම්පස්සෝ තිත්තේ කාමේසු පාසව්‍යතං ආපජ්ජන්තේ තේ කාමේසු පාසව්‍යතං ආපජ්ජතේ කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජන්තේ තේ තත් දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදියන්ති තේ ඒවමහංසෝ ඉදං කෝතේ බන්තෝ සමන බ්‍රාහ්මනා කාමේසු අනාගත භයං සම්පස්සමානා කාමානං පහානමාහංසු කාමානං පරිඤ්ඤං පඤ්ඤා පෙන්ති ඉමේ හිමයන් කාම හේතෝ කාම නිදානං දුක්ඛා සිප්පා කටුකා වේදනා වේදියා මාතේ සේයතාවි භික්ඛවේ ගිම්හානම් පච්චමේ මාසේ මාළු වාසේ පාටිකා ඵලෙය අතකෝ සම් භික්ඛවේ මාළු වා බීජං අඤ්‍යතරස්මින් සාල මූලේ නිපතෙය අතකෝ භික්ඛවේ යා තස්මින් සාලේ අදිවත්තා දේවතා සාභේතා සංවිග්ගා සන්තා සංආපජ්ජය අතකෝ භික්ඛවේ තස්මින් සාලේ අදිවත්තාය දේවතාය මිත්තාමච්ඡාං ඥාතිසාලෝ හිතා ආරාම දේවතා වන දේවතා රුක්ඛ දේවතා ඕසධි තින වනස්පතිසෝ අදිවත්තා දේවතා සංගම්ම සමාගම්ම එවං සමස්සාසෙය්‍යං මා බවම් බාහි මා බවම් බාහි අප්පේව නාමේ සංමාලුවා බේජං මෝරෝ වා ගිලෙය්‍ය මගෝ වා කාදෙය්‍ය දවඩා හෝ වා ඩහෙය්‍ය වනකම්මිකා වා උද්ධරෙය්‍යොං උපචිකා වා උද්දරබෙය්‍යොං අබේජං වා පනස්සාතේ අත කොහොතං බෙක්ඛවේ මාළුවා බේජං නේව මෝරෝ ගිලෙය්‍ය නමගෝ කාදෙය්‍ය නදවඩා හෝ ඩහෙය්‍ය න වනකම්මිකා උද්දරෙය්‍යොම් න උපචිකා උද්දරෙය්‍යොම් බීජංව පනස්ස තං පෞස්සකේන මේඝේන අබිප්ප වට්ඨං සම්මදේව විරෝල් හෙස්ස සාසමාලුවා ලතාත් කරුණා මුදුකා ලෝමසා විලම්බිනේ සාතං සාලං උපනිසේවෙය්‍ය අතකෝ භික්ඛවේ තස්මින් ශාලේ අදිවත්තාය දේවතාය ඒවමස්ස කිංසු නාමතේ බොන්තෝ මිත්‍රාමච්ඡා ඥාතිශාලෝ හිතා ආරාම දේවතා වන දේවතා රුක්ඛ දේවතා ඕසරි තින වනස්පතේසු අදිවත්තා දේවතා මාළුවා බීජේ අනාගත භයං සම්පස්සමානා සංගම්ම සමාගම්ම ඒවං සමස්සාසේසුම් මා භවං භායේ මා භවං භාහේ අප්පේව නාමේ සංමාලුවා බීජං මෝරෝ වාගිලෙය්‍ය මගෝ වා කහදෙය්‍ය දවඩා හෝ වා ඩයෙය්‍ය වනකම්මිකාවා උද්දරෙය්‍යොම් උපචිකාවා උද්දර දෙය්‍යොම් අබේජං වාපනස්සාතේ සුඛෝයිමිස්සා මාළුවාලසාය තරුණාය මුදුකාය ලෝමසාය විලම්බිනියා සම්පස්සෝති සාතං ශාලං අනුපරේ හරේය සාතං ශාලං අනුපරේ හරේत्वा උපරේ විටබින් කරේය උපරි විටබින් කරේत्वा ඕගනං ජනේය ඕගණං ජනෙත්වා ඒතස්ස ශාලස්ස මහන්තා මහන්තා කන්දාතේ පදාලේය අත කෝ භික්ඛවේ තස්මින් ශාලේ අදිවත්තාය දේවතාය ඒවමස්ස ඉදං කෝතේ බොන්තෝ මිත්‍රාමච්ඡා ඥාතිශාලෝ හිතා ආරාම දේවතා වන දේවතා රුක්ඛ දේවතා ඕසරිතින වනස්පතේසෝ අදිවත්තා දේවතා මාළුවා බීජයේ අනාගත බයං සම්පස්සමානා සංගම්ම සමාගම්ම එවං සමස්සා සේසුම් මා බවං බායේ මා බවං බායේ අප්පේව නාමේ තං මාළුවා බීජං මෝරෝ වාග්ගිලෙය්‍ය මගෝ වා කහදෙය්‍ය දවඩා හෝ වාඩෙය්‍ය වනකම්මිකාවා උද්දරෙය්‍යොම් උපචිකාවා උද්දරදෙය්‍යොම් අබේජං වා පනස්සාතේ යංචාහං මාළුවා බීජ හේතු දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදියාමි තේ ඒවමේව කෝ භික්ඛවේ සම්ති ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දිට්ඨිනෝ නත්ති කාමේසු දෝසෝති තේ කාමේසු පාතව්‍යතං ආපජ්ජන්තේ තේ මෝලිබද්ධාහේ පරිබ්බාජකාහේ පරිචාරෙන්තේ තේ ඒවමහංසු කිං සුනාම තේ බොන්තෝ සමනබ්‍රාහ්මනා කාමේසු අනාගත භයං සම්පස්සමානං කාමානං පහානමාහංසෝ කාමානං පරිඤ්ඤං පඤ්ඤාපෙන්තේ සුකෝයිමිස්සා පරිබ්බාජිකාය තරුණාය මුදුකාය ලෝමසාය බාහාය සම්පස්සෝති තේ කාමේසු පාතව්‍යතං ආපජ්ජන්ති තේ කාමේසු පාතව්‍යතං ආපජ්ජිत्वा කායස්ස බෙහෙදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාසම් නිරයන් උපපජ්ජන්තේ තෙත්තත්ථ දුක්ඛාතිප්පා කටුකා වේදනා විවේදියන්ති තේ ඒව මහංසෝ ඉදං කෝ බන්තෝ සමන බ්‍රාහ්මනා කාමේසු අනාගත බයං සම්පස්සමානා කාමානං පහාන මහංසෝ කාමානං පරිඤ්ඤං පඤ්ඤා පෙන්තේ ඉමේ හිමයන් කාම හේතු කාම නිදානා දුක්ඛා සිප්පා කටුකා වේදනා වේදියාමාති ඉදං උච්චති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං කතමංච භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින් ච දුක්ඛ විපාකං ඉද බික්ඛවේ ඒකච්ඡෝ අචේලකෝ හෝති මුත්තාචාරෝ හත්තාවලේකනෝ න ඒහෙ බදන්තිකෝ න තික්ඛ බදන්තිකෝ න අභිහටං න උද්දිස්ස කටං න නිමන්තනං සාදියති සෝන කුම්භි මුඛා පතිගන්හාතේ න කලෝපි මුඛා පතිගන්හාතේ න ඒලකමන්තරං න දණ්ඩමන්තරං න මුසලමන්තරං න දින්නම් බොංජමානානම් න ගබ්බිනියා න පායමානාය න පුරිසන්තරගතාය න සංකිට්ඨේසෝ න යත්ථ සා උපට්ඨිතෝ හෝති න යත්ථ මක්ඛිකා ඡණ්ඩ ඡණ්ඩචාරිනේ නමච්ඡං නමන්සං නසුරං නමේරයන් නතුසෝදකං තිබතේ සෝ ඒකාගාරිකෝ වා හෝති ඒකාලෝපිකෝ ද්වාගාරිකෝ වා හෝති ද්වාලෝපිකෝ පේයාලම් සත්තාගාරිකෝ වා හෝති සත්තාලෝපිකෝ ඒකිස්සාපේ දන්තියායාපේති ද්විහිපි දන්තේහි යාපේති පේයාලම් සත්තයේපේ දන්තේහි යාපේති ඒකායකම්පි ආහාරං ආහාරේති ද්වේකම්පි ආහාරං ආහාරේති තේයාලම් සත්තාහිකම්පි ආහාරං ආහාරේති ඉති ඒව රූපං අද්ධමාසිකම්පි පරියාය බත්ත භෝජනානුയോഗ මනුයුත්තෝ විහෙරති සෝසාක බක්කෝ වා හෝති සමාක බක්කෝ වා හෝති නීවාර බක්ඛෝ වා හෝති දද්දුල බක්ඛෝ වා හෝති හට බක්ඛෝ වා හෝති කන බක්ඛෝ වා හෝති ආචාම බක්ඛෝ වා හෝති පිඤ්ඤාක බක්ඛෝ වා හෝති තින බක්ඛෝ වා හෝති ගෝමය බක්ඛෝ වා හෝති වනමූල ඵලාහාරෝ වා යාපෙන්ති පවත්ත ඵල භෝජේ සෝ සානානි පිදහරේතේ මසානානි පිදහරේතේ චවදුස්සානි පිදහරේතේ පංසකෝලානි පිදහරේතේ තෙරේඨානි පිදහරේතේ අජිනානි පිදහරේතේ අජනක්ඛේ පම්පේ ධාරේතේ කුසචීරම් පිදහරේතේ වාකචීරම් පිදහරේතේ ඵලකචීරම් පිදහරේතේ කේසකම්බලම් පිධාරේතේ වාලකම්බලම් පිධාරේතේ උලෝක පක්ඛම්තේ ධාරේතේ කේසමස්සෝ ලෝචකෝපි හෝති කේසමස්සෝ ලෝචනානුയോഗ මනුයුත්තෝ උබ්බට්ඨකෝපි හෝති ආසන පටික්ඛිත්තෝ උක්කුටිකෝපි හෝති උක්කුටිකප්පදානානුയോഗ මනුයුත්තෝ කණ්ඨකා පස්සයිකෝපි හෝති කණ්ඨකා පස්සයේ සේයං කප්පේති සායතේත්‍ය කම්පේ උදකෝරෝහණානුയോഗ මනුයුත්තෝ විහෙරති ඉතේව රූපං අනේක විහෙතං කායස්ස ආතාපන පරිතාපනානුയോഗ මනුයුත්තෝ විහෙරති සෝ කායස්ස බේදා පරම්මරණා අපායන් දුග්ගතින් විනිපාසං නිරයන් උපපජ්ජති ඉදං උච්චති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං කතමං ච භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං ඉද භික්ඛවේ ඒකච්චෝ පකතියා තිබ්බ රාග ජාතිකෝ හෝතේ සෝ අදෙක්ඛනං රාගජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියා තිබ්බ දෝස ජාතිකෝ හෝති සෝ අදෙක්ඛනං දෝසජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියා තිබ්බ මෝහ ජාතිකෝ හෝති සෝ අදෙක්ඛනං මෝහජං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සෝ සහාපි දුක්ඛේන සහාපි දෝමනස්සේන අස්සුමකෝ රුදමානෝ පරිපොන්නං පරිසොද්දං බ්‍රහ්මචර්යං චරතේ සෝකායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති ඉදං උච්චති භික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං කතමංච බික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින්ච සුඛ විපාකං ඉද බික්ඛවේ ඒකච්ඡෝ පකතියා න තිබ්බරාග ජාසිකෝ හෝති සෝන අබික්ඛණං රාගයන් දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පකතියා න තිබ්බ දෝෂ ජාතිකෝ හෝති සෝන අබෙක්ඛනං දෝසජං දුක්ඛං දෝමනස්සං පටිසං වේදේති පකතියාන තිබ්බ මෝහජෝ ජාතිකෝ හෝති සෝන අබෙක්ඛනං මෝහජං දුක්ඛං දෝමනස්සං පටිසං වේදේති සෝ විවේච්ඡේව කාමේහි විවේච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්ඛං සවිචාරං විවේකජම් තේතේ සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති විතක්ක විචාරාණං වෝබ සමා අධ්‍යස්සං සම්පසාදනං චේතසෝ ඒකෝ දිභාවං අවිතක්ක අවිචාරං සමාධිජං තේතේ සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරතේ පේතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති සතෝච සම්පජානෝ සුකංච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛකෝ සතිමා සුඛ විහාරේති තතියං ජානං උපසම්පජ්ජ විහෙරති සුඛස්සච පහානා දුක්ඛස්සච පහානා කුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්තංගමා අදුක්ඛං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති සෝඛායස්ස බේදා පරම්මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති ඉදං වච්චති බික්ඛවේ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං චේව ආයතින් සුඛ විපාකං ඉමානි කෝ බික්ඛවේ චත්තාරේ ධම්ම සමාදානානීති ඉදමවෝච භගවා අත්තමනාසේ බික්ඛෝ භගවතෝ භාසිතං අභිනන්දුන්ති චූල ධම්ම සමාදාන සොත්තං පංචමං